බියෝ සෝමනන්තායාති සුපින්වත්නි අද ඔබට කියලා දෙන දේශනාව හරි ලස්සන දේශනාවක් හොඳට කන් දීලා අහගෙන ඉන්න මේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ පින්වත්නි සලායතන වර්ගයේ තියෙනවා ගාමිනී සංයුක්තය කියලා වෙනම කොටසක් ඒකේ තියෙන ගාමිණීලාට කියපු බණ. එක එක විදිහේ ගාමිණීලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා බණ අහපුවාගෙන් තමයි ගාමිණී සංයුක්තයේ තියෙන්නේ. එහෙමනම් දැන් තේරෙනවා මොකක්ද එකක් තේරෙනවා. එහෙනම් මේ බණත් කවුරු හරි ගාමිණී කෙනෙක් ගැන. ගාමිණී සංයුක්තයේ තියෙනවා තාලපුට සූත්‍රය කියලා එකක්. මොකක්ද දේශනාවේ නම? තාලපුට සූත්‍රය. තාලපුඩ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ළඟට ගාමිණී තාලපුඩ කියලා මිනිස්සෙක් ආවා. මෙයා නැට්ටුවේ නටන මිනිස්සෙ. ඒ කාලෙත් හරියට නටන මිනිස්සු ඉඳලා තියෙනවනේ. ගාමිණී තාලපුඩ කියලා නැටුම් නටන මිනිහෙක් බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. මේ අය විවිධ දෘෂ්ටි වලට මැදි වෙලා හිටිය බවක් පේනවා මේ අය විවිධ ඉගැන්වීම් වල හිර වෙලා හිටිය බවක් පේනවා. හැබැයි මේගොල්ලෝ නිවැරදි වෙන්න කැමැත්තක් තිබිලා තියෙනවා. අන්න ඒකයි වටින්නේ. මේක දේවල් වල හිර වෙලා ඉඳලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ මතු කරනකොට ධර්මය අල්ලගෙන තියෙනවා. අද ධර්මයේ මතු කරන එක හරීම මහන්සි අමාරුවෙන් කරන්න ඕන. හේතුව තමයි ධර්මයේ කොච්චර මතු කරත් ධර්මයට එන්නේ හේතුව තමයි Taman හදාගත්ත ගැට ටික අස්සේ තමයි ඉන්නේ. Tamanගේ ඔළුවේ හදාගත්ත ගැට ටිකක් තියෙනවා. සමහර විට ඒ ගැටේ ඇති වෙන්නේ කාර්මිකකරණය නිසා. සමහර විට ඔබලාගේ ඔළුවේ ওই ගැට ටික ඇති වෙලා තියෙන්නේ නවීකරණයේ කියන කෝණයට අහුවෙච්ච නිසා. සමහර විට ওই ගැට ටිකට ආවුනේ මේ තාක්ෂණයත් එක්ක ඔබේ ජීවිතේ හදාගත්ත නිසා. ඒවා නරක නෑ. සමහර විට ඔය ඔළුවේ හිර වෙච්ච ගැට ටික හදාගත්තේ ඔබ විසින්ම තමයි එක්ක කුලේ නිසා, බලය නිසා, නිලේ නිසා, අධ්‍යාපන සුදුසුකම් නිසා, රැකියා තත්ත්වේ නිසා, ආර්ථික නිසා ඔළුවේ හදාගත්ත ගැට ටිකක් තියෙනවා. මේ ගැට ටික කොහෙන් ලියා ගන්නද කියලා දන්නේ නැති තරමට මේ ගැට ටික හිර වෙලා තියෙන්නේ. දැන් මේ ගැට ටිකත් ඔළුවේ තියාගෙන ධර්මයේ ඔළුවට යනකොට එයා මේ ගැට ටික අතරින් තමයි ධර්මයේ ඇතුළට ගන්නෙ. ඒ නිසා අද ඉන්න කෙනෙකුට හරියට වෑයම් කරන්න ඕන ධර්මයේ මතු කරන්න. නමුත් බුද්ධ කාලේ භාග්‍යවතුන් වහන්සේට සමහර වෙලාවට බණ කියනකොට සමහර අය ඇවිල්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේ එක්කත් සංවාද කරන්න බලාගෙන බුදුරජාණන් වහන්සේ කියන අදහස පිළිගන්න මාපු නැති අය ඉන්න උන්වහන්සේ අයට බණ කිව්වේ නැහැ. උන්වහන්සේ නිස්සබ්දව බණ ඇත්තටම නිවැරදි වෙන්න අදහසක් තියාගෙන. අද මිනිස්සු නිවැරදි වෙන්න අදහසක් නැහැ. අද සමහර අය ඉන්නවා ඇවිල්ලා බනහන්නේ එක්කෝ යාගේ පුද්ගලික කාරණයකට බුද්ධ දේශනාවක පුද්ගලික කාරණයක් මුල් කරගෙන තමයි දේශනාව අහන්න ඕන. හැබැයි ඒ පුද්ගලික කාරණිය ඔස්සේ Tamanට නිවැරදි වෙන්න උවමනාවක් නැහැ. හොඳට ඇවිල්ලා අහගන්නවා පන්තිල් රකින්න විදිය. ගෙදරට ගියාම පන්තිල් නෑ. හොඳට හාමුදුරුවන්ගෙන් අහගන්නවා තිසරණිය තුල පිළිහිට කරගන්න විදිය. ඊට පස්සේ ගෙදරට ගියාම තිසරණී නෑ. තිසරණී නැති බව දැනගන්න ලොකු හේතුවක් නෑ. බුදු පහන තියෙන තැන දිහා බැලුවාම තිසරණීට තියෙන තැන හිතාගන්න පුළුවන්. ඒතකොට අවංකවද යාට තිසරණේ හදාගන්න උවමනාවක් නෑ. දැන් මේ ගාමිණී තාලපුට කියන නැට්ටුවා නටන මිනිස්සයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේ කතා කළා. උන්වහන්සේ එක්ක කතා කරලා ඇහුවා ස්වාමීනි දැන් ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පින්වත්නි රජගහනුවර වේල්වනාරාමේ. මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේල්වනාරාමේ වැඩ ඉන්නකොට ගාමිණී තාලපුට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එක පැත්තකට වෙලා ලස්සන ධර්ම කාරණයක් විමසුවා. එයා ඇහුවා ස්වාමීනි මේ රංගමේදී නටන මිනිස්සු සතුටු කරන්න නටන සමහර විට රඟපාන මිනිස්සු ඇත්තෙන් හරි බොරුවෙන් හරි සතුටු කරන. ඒ කියන්නේ රඟපාන මිනිස්සෙක් ඇත්තෙන් සතුටු කරන්නත් පුළුවන් බොරුවෙන් සතුටු කරන්නත් පුළුවන්. කොහොමද බොරුවෙන් සතුටු කරන්නේ? ඒ කියන්නේ දැන් ඇත්තටම අඬනවා වගේ පේනවා. ওই රූපවාහිනිය දිහා හවසට යන තෙලිනාටි බලාගෙන ඉන්නකොට ඇත්තටම නටන අඬනවා වගේ පේනවා. ඒ වුණාට එයා ඇත්තටම අඬනවද? නෑ, එයාගේ කඳුළුත් එනවා. ඒ කඳුළු වෙන්නේ ඇත්තටම හිතේ ඇති වෙච්ච වේදනාවකට. නෑ. එක්ක එයාගේ හිතේ ඇත්තටම ඇති වුණ සතුටකට ඇස් වලින් කඳුළු වෙන්නේ. නෑ. එයා මිනිසුන්ට පෙන්නනවා මං අඬනවා වගේ. සමහර විට හොඳට hina වෙනවා. හිතේ හරි පීඩනයක් තියාගෙන බොරුවට මිනිසුන්ට ඒ රඟපෑමට hina වෙනවා. එතකොට ඇත්තට හරි බොරුවට හරි සතුටු කරනවා. මොනවා කරලාද පින්වත්නි සතුටු කරන්නේ? නටලා රඟපාලා. ස්වාමීනි ඒ විදියට ඒකට සතුටු කරවද්දී මිනිස්සු ඒ තුල මිනිසුන්ගේ ඇලීමක් සකස් වෙනවා. මිනිස්සු ඒකට ඇලෙනවා. බලන්න කොච්චර ඇලෙනවද කියලා. දැන් සමහර විට දැන් මේ බණක් යනවා කිව්වම එයාට විශේෂ අදහසක් තියෙනවද? නැහැ. ඒ වුණාට රූපවාහිනිය අද කතාව මගේ හැරුණොත් එහෙම. ඒ කතාව මගේ හැරුණොත් පුදුමාකාර පසුතැවීමක් තියෙනවා. සමහර මිනිස්සු ටීවී එක දාගෙන ටීවී එක ඉස්සරහා හඬා වැටෙන උපාසකම්මලා ඉන්නවා. එතකොට දැන් ඒවට ඇලෙනවා එක පැත්තකින් ඒවට සතුටු වෙනවා. එහෙම සතුටු කරන නළුවාට එහෙම සතුටු කරන රඟපාන මිනිසයාට ස්වාමීනි අපේ පුරාණ ආචාර්යයන් වහන්සේලා කියලා තියෙනවා ඒක පුරාණ ආචාර්යයන් වහන්සේලාගේ කතාවක් තමයි මේ කියන්නේ. පුරාණ ආචාර්යයන් වහන්සේලා අපිට කියලා තියෙනවා ඒ විදිහට නටන ඒ විදිහට රඟන ඇත්තෙන් හරි බොරුවෙන් හරි මිනිස්සු සතුටු කරවන ඒ සතුටු කරනකොට මිනිස්සු ඇලුම් කරවන ඒ වගේ කටයුතු කරන නටන නළුවේ පහාස කියලා දෙවියෝ අතරට යනවා කියලා ස්වාමීනි අපේ පුරාණ ආචාර්යවරු කියලා තියෙනවා. ඔබ වහන්සේ මට කියන්න ඒ විදියට මිනිස්සු සතුටු කරන නළුවෙක් රඟපාන මිනිහෙක් යන්නේ ඇත්තටම පහාස කියන දෙවියන් අතරටද? මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ මොනවා කියන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී ඔන්න ඔය කතාව අත්හැරලා දාන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කියන කතාව. ගාමිනී ඔය කතාව අත්හැරලා දාන්න අපි වෙන කතාවක් කරමු. ඔයා කාලිකින් මාව මුණගැහෙන්න ආපු එකේ ඔය කතාව අපි අත්හැරලා දාමු අපි වෙන කතාවක් කරමු. දැන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙන්න කැමති නැති බවක් පේනව නේද? ඊපස්සේ ආයෙත් මෙයා කල්පනා කරලා අහනවා නෑ නෑ ඔබ වහන්සේ එහෙම කියන්න එපා. ස්වාමීනි ඇත්තෙන් හරි බොරුවෙන් හරි රංගමැදදී මිනිස්සු සතුටු කරන ඇලුම් කරවන යම් මිනිස්සෙක් ඉන්නවා නම් ස්වාමීනි එයා පහාස කියන දෙවිවරු අතරට යනවා කියලා අපේ පුරාණ ගුරුවරු උගන්වලා තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ කියන්නේ ඇත්තට මේ අය එහි යනවද? මට අනුකම්පාවෙන් කියන්නේ මේ පුරාණ ආචාර්යයන් වහන්සේලා කියපු දේ ඇත්ත කතාවක්ද? එතකොට ආයෙත් බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී දැන් මං කිව්වානේ ඔයා එක වතාවක් ඕක අහන්න එපා කියලා. මං ඔයාට කිව්වනේ අපි වෙන කතාවක් කරමු කියලා. ඇයි? කැමති නෑ බුදුරජාණන් වහන්සේ එයාගේ හිත රිද්දන්න. එයාගේ හිතේ පසුතැවීමක්, කඩා වැටීමක් හදන්න බුදුරජාණන්සේ කැමති නෑ. හේතුව තමයි සමාජය ඒක කරනවා ඇත්තේ මොකටද? එයාගේ බඩවියට රැකගන්න එක කරනවා ඇත්තේ. වෙන කරන්නම දෙයක් නැතුවට කරනවා ඇත්තේ. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වදාලා ගාමිණී ওই කතාවත් ඇරලා දාන්න අපි වෙන කතාවක් කරමු. ඔයා කාලෙකින් මුණ ගැහුණ එකේ වෙන කතාවක් කරමු. ඊට පස්සේ ආයෙත් තුන්වෙනි වතාවේ අහලා තියෙනවා අනේ ඔබ වහන්සේම කියන්න එපා මට මේක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ වහන්සේ ඔහොම කියන්න එපා ස්වාමීනි මට කියන්න ඒ විදියට නටන රඟපාන මිනිස්සු බොරුවෙන් හරි ඇත්තින් හරි සතුටු කරන මිනිස්සු ඒවාට බන්ධන ඇලුම් කරවන යම් කෙනෙක් පහාස කියන දෙවියෝ අතරට යනවා කියලා අපේ ගුරුවරු කියපු කතාව ඇත්තද? ඒ පුරාණ ආචාර්යවරුන්ගේ කතාවේ ඇත්ත ගැන ඔබ වහන්සේ කියන්න කියද්දී බුදුරජාණන්සේ වදාලා ගාමිණී මම ඔයාට එපා කියන්න එපා කියන්න ඔයා එපා කියපු දෙයම මගෙන් අහනවා එපා කියන්න එපා කියන්න එපා කියන දේම අහන නිසා ගාමිණී මට කියන්න වෙනවා මම මේ කැමැත්තෙන්ද කියන්නේ ඔයා එපා කියන්න එපා කියන්න ආයෙත් මගෙන් අහනවා ආයෙත් මම මග හරින්න හදද්දී ඔයා ඒ කතාවම අවුස් අවුස් ගන්න නිසා ගාමිණී මට කියන්න වෙනවා ඔන්න ඊළඟට කියන කතාව හොඳට අහගන්න. ගාමිනී යම් මිනිස්සෙක් රඟමැඳදී ඇත්තෙන් හරි බොරුවෙන් හරි සතුටු කරයි නම් ඇලුම් කරයි නම් එයා පහාස කියන දෙවියන් අතරට යනවා කියලා ඔහේගේ පුරාණ ආචාර්යයන් වහන්සේ කියාපු කතාව මිත්‍යා දෘෂ්ටියක් ඒ මිනිස්සු ඒක දන්නේ නැතෝ කියලා කියන්නේ. ඒක සම්මාදිට්ඨියක් නම් නෙමෙයි කියනවා. ඊළඟට උන්වහන්සේ වදාරනවා ගාමිනී යම් කෙනෙක් රංගමැදදී යම් කෙනෙක් ගායනයෙන් වාදනයෙන් නර්තනයෙන් රංගපෑමෙන් තවත් කෙනෙක් රාගය කෙරෙහි බඳනවා නම් එයා රඟපානකොට බාහිර බලාන ඉන්න අය ඇලුම් කරන අය මොකටද බැඳෙන්නේ? රාගයට බැඳෙනවා නම් ඒ රාගය තව තවත් අවුස්ස ගන්නවා නම් ඒ ඇලීම් පිණිස එයා පවත්වන නැටීම ඒකාන්ත වශයෙන් යාට පහාස කියන නිරේට යන්නයි බලපාන්නේ. අන්න බලන්න. කාගේ හරි රාගේ අවුස්සන කතා කියනවා නම් රාගේ අවුස්ස අවුස්සා කවුරු හරි මිනිහෙක් සතුටු වෙනවා නම් ඒ රාගේ ඇවිස්සීම නිසා යා කොහෙටද යන්නේ? දෙවිවරු අතරට නෙමෙයි පහාස කියන නිරේටයි යන්නේ. ගාමිණී යම් කෙනෙක් Taman නටලා හරි රඟපාලා හරි ද්වේෂය අවස්සනවා නම් ඒ ද්වේෂයට ඇලෙන විදිහට නම් එයා රඟපාන්නේ. එයා වැඩ කරන්නේ. එයා යන්නේ දෙවිවරු අතරට නෙමෙයි. එයා යන්නේ නිරයට. යම් කෙනෙක් රාගයේ පහ නොකල රාගයට බැඳුණු සත්වයන්ට රාගයට අනුග්‍රහ කරද්දී, ද්වේෂයට අනුග්‍රහ කරද්දී, මෝහයටත් අනුග්‍රහ වෙන විදිහට නම් වැඩ කරන්නේ. එයා දෙවියෝ අතරට නිමී යන්නේ. පහාස කියන නිරේටයි යන්නේ. දැන් මෙහෙම කියන්නේ අද්දි කෙනෙක් කියන්න පුළුවන්. හොඳයි. එහෙමනම් රඟපාන කෙනෙක් නිරේට යන්නේ. දැන් අපි රඟපාන්නේ නෑනේ. නැතුවම නිරීතයෙන් අපි නටන්නේ නිහාන්තරනේ. එහෙම කෙනෙක් කියන්න පුළුවන්. පින්වත්නි රඟපාන්න ඕනේ නිරීතයන්. නටන්න ඕනේ නිරීතයන්. සමහර විට පොල් සම්බෝලයි බතුයි දවල්ට කන මිනිස්සයා නිරේ නවතිනවා. එන් පොල් සම්බෝල වුණත් බැඳිලා ආහාරයට ගත්තොත් ඒ පොල් සම්බෝලයට බැඳිච්ච හිතක් නම් යාට තියෙන්නේ. ආහාරයේ රස තෘෂ්ණාවට බැහැගත් මිනිහෙක් නම් සමහර විට ඒ උපාදානයේ පිණි නිසා යා නිරේට යනවා. දැන් එහෙමනම් රඟපාන නටන මිනිහෙක් මේක අහලා බය වෙන්න ඕනක් නැහැ. හේතුව තමයි රාගයට අනුග්‍රහ වෙන්නේ නැතුව නටන්න පුළුවන්. ගයන්න පුළුවන්. හිත නිවෙන ගැයුම් මොනතරම් ඇහෙනවද? හිත හැදෙන ගැයුම් මොනතරම් ඇහෙනවද? එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. රාගයට අනුග්‍රහ කරනවා නම් රාගේ අවුස්සා අවුස්සා යාගේ වැඩේ කරනවා නම් දැන් ලංකාවේ යන මේ රංගපෑම් මේ නැටුම් මේ යන විදිහ නම් මේ අපේ හිත නිවල දානවාද අවුස්සල දානවාද අවුස්සල දානවා දේශේ අවුස්සල දානවා මෝහේ අවුස්සල දානවා ඔය අතර හිත නිවෙන දෙයක්ත් තියෙන්න පුළුවන් ඒ හිත නිවෙන දෙයට ප්‍රශංසා වේවා. වැඩියෙන්ම රාගේ අවසල තමයි සතුටු වෙන්නේ. දැන් එතකොට ඒ අය මිනිස්සු අල්ල ගන්නකොට දැන් සමහරට අපි හිතමු රඟපාන මිනිස්සෙක් කියලා. එයාගේ ජීවිතය දිහා බලාගෙන මේ පොඩි කොල්ලු කෙල්ලෝ හැදෙනවා. ඒ විදිහට කොණ්ඩේ හදා ගන්නවා. එතකොට ඒ විදිහට අඳින්න පටන් ගන්නවා. ඒ අනුකරණය නිසා එයාගෙන් වැරදි පූර්වාදර්ශයක් පරමාදර්ශයක් ආවොත් මේ තරුණ දරුවෝ ඒක අල්ලගන්නවා. දැන් මම දැක්ක පෞගි කාලේ ලංකාවේ රංගපාන මිනිස්සේ කියලා තිබ්බා මම තමයි පළවෙනි වතාවට ලංකාවේ හෙරෝයින් පාවිච්චි කරපු නළුවා කියලා. ඒක හපංකමක් වගේ යා කියනවා මිනිසුන්. එයාට ලොකු දෙයක් මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු එක. එයා hina වෙවි කියනවා මම තමයි පළවෙනි වතාවට මම මේ වචනවත් කියන්න කැමති නෑ. මම තමයි පළවෙනි වතාවට මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරේ. ලංකාවේ පළවෙනි කෙනා මම කියලා කියනවා. එතකොට එයා හපංකමක් වගේ මිනිසුන්ද කියන කතාව නිසා මේ අහිංසක කොල්ල කෙල්ල අමාරු වැටෙන්නේ නැද්ද? වැටෙන ඇයි? දෙමව්පියෝ දරුවන් උගන්වලා තියනවාද ධර්මීය වටේ ගොඩනගන්නේ? නෑ. දෙමව්පියෝ දරුවන් උගන්වලා තියන්නේ ওই හිස් මිනිස්සු වටේ ගොඩනගන්නේ. එතකොට වීරයෙක් විදියට භාග්‍යවතුන් වහන්සේ මිනිසු මිනිසු පෙන්වලා දීලා නැහැ දරුවන්ට. වීරයෙක් විදියට ශාස්ත්‍රුන් වහන්සේගේ අනුගාමිකයන් මේ සියල්ල අත්හැරලා දාලා මට පඳුරු කුඩු කරලා දාලා යන හස්තිරාජයෙක් වගේ ජීවිතයේ ධර්මයේ අල්ලගත්ත මුනිවරයෙක් ලෝකේ විශාල ජයග්‍රහණයක ඉන්නේ කියලා දෙමව්පිය දරුවන් කියලා දීලා තියනවද? කියලා දීලා නැහැ. එතකොට අර වගේ හිත් මිනිසුන්ගේ වටේ තමයි තරුණ දරුවෝ ගොඩ නැගෙන්නේ. එතකොට ඒ ආසරණයි. ඒ නිසා පින්වත්නි යම් කෙනෙක්ගේ රාග දේශ මොහ ඇවිස්සෙනවා නම් අවුස්සනවා නම් එයා සිහිය පවත්ව ගන්න ඕන මම මේක බලන එකෙන් මට තමයි හානිය වෙන්නේ හේතුව තමයි මොකක් හරි දෙයක් දැන් අද තියෙනවා ලංකාවේ ක්‍රමයක් තියෙනවා දැන් අපි හිතමු මොකක් හරි සින්දුවක් ඇහෙනවා කියලා ඒක මිනිස්සු අහන්නේ නැත්තම් එයාගේ දේශය අවුස්සලා හරි එයා ඒක බලෙන් අහන්න සලස්වනවා. එතකොට එයා අහන්නේම නැත්තම් අර ආගම જાතිය වගේ සංවේදී කාරණයක් අවුස්සන විදියට ඒක කරලා එළියට දානවා. එතකොට මිනිස්සු ඒක වටේ ගොඩ නැගෙනවා. අන්න ඒ වගේ භූපත් මානසිකත්වයක් තියෙන මිනිස්සු ටිකක් ලංකාවේ ඉන්නවා. ඔය අතර ධර්මයේ හුරු කරගෙන ಗುಣධර්ම පුරාගෙන යන සත්පුරුෂයෙක් ඉන්නවා. හැබැයි එවැනි සත්පුරුෂයෝ දුර්ලභයි. එකයි ඉන්නේ. එතකොට රාගය පහ නොකල රාගයට බැඳුණු සත්‍යයන්ට රාගයට අනුග්‍රහ පිණිස වචන කතා කළොත් නළුවෙක් වෙන්න ඕනේ එයා දුක තියනවා. රාගය පහ නොකල රාගයට බැඳුණු සත්‍යයන්ට අනුග්‍රහ පිණිස එයා වැඩ කළොත් එයාගේ කායික හැසිරීම හදාගත්තොත් එයා භුගතියට යනවා. එතකොට ඒ වෙනුවෙන් එයා द्वේෂය පහන කළ द्वේෂයට බැඳුණු සත්වයන්ගේ द्वේෂයම අවස්සන විදියට එයා වැඩ කළොත් සමහර විට මේ ගෙවල් වල ඉන්න අය ගැතින් එහෙම වෙන්න පුළුවන්. එයා දුගතිය යනවා. මෝහයට බැඳුණු මෝහේ පහ නොකළ සත්වේකට ඒ මෝහයට අනුග්‍රහ පිණිස කතා කළොත් එයා දුගතිය යනවා. එතකොට ලෝකේ දරුණුම දෘෂ්ටිය තමයි පින්වත්නි මිත්‍යා දෘෂ්ටිය. ලෝකේ බලවත්ම පාප කර්ම කියලා ඒවට කියන්නේ මොනවද? ඒවට කියන්නේ ආනන්තරීය පාප කර්ම. ඔය ආනන්තරීය පාප කර්ම වලටත් වඩා බරපතලයි පින්වත්නි මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරීය පාප කර්ම වලට වඩා බලපතලයි නියත මිත්‍යා දෘෂ්ටිය හේතුව තමයි නියත මිත්‍යා දෘෂ්ටියට බැහැගත් මිනිහෙක් ඔය පහම කරන්න පුළුවන්. අම්මා මරන්න පුළුවන්, තාත්තා මරන්න පුළුවන්, සංඝ බේදේ කරන්න පුළුවන්, බුදුන්ගේ ලේ හොලවන්න පුළුවන් මේ ඔක්කොම කරන්න පුළුවන් පින්වත්නි නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන මිනිහෙකුට. ඕක හරිම බරපතලයි. භාග්‍යවතුන් වහන්සේ මේ ගාමිණී කාලපුටට පැහැදිලි කරපු දේශනාවේ තියෙනවා ගාමිණී මිත්‍යා දෘෂ්ටියට බැහැගත්තොත් එයාට උපත් දෙකයි තියෙන්නේ කියනවා. ඔන්න අහගන්න. මිත්‍යා දෘෂ්ටියට බැහැගත්තොත් උපත් කීයද? දෙකයි. මිත්‍යා දිට්ඨිකස්සකෝ පහානං ගාමිනී පුරිස පුද්ගලස්ස දින්නම් ගතින්නම් අඤ්‍යතරං ගතින් වදාමි. ගාමිනී හොඳට අහගන්න. මිත්‍යා දෘෂ්ටික මිනිහාට තියෙන්නේ උපත් දෙකයි. නිරයන්වා ගොඩාක් බලවත් නම් නිරේ නවතිනවා. මිත්‍යා දෘෂ්ටිය විශාල වශයෙන් බලවත් නම් කොහෙද නවතින්නේ? නිරේ නවතිනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා තිරච්ඡාන යෝනින් වාති. මිත්‍යා දෘෂ්ටි ටිකක් නම් තියෙන්නේ තිරිසං යෝනියේ නවතිනවා. සංසාරේ මිත්‍යා දෘෂ්ටි බලවත් වෙච්ච මිනිසු තමයි තිරිසං යෝනිය උපදින්නේ. සමහර විට මිත්‍යා දෘෂ්ටිය තියෙද්දි දානමානක් කරපු මිනිස්සු තමයි හොඳ සුවපහසුවට ඉන්න බල්ලෝ අතර උපදින්නේ. ගෙවල් වල ඉන්නේ. ලොකු සල්ලිකාර නෝනලා ලොකු ගාණක් දීලා ගෙනල්ලා සමහර විට මහත්යගේ පඩියෙන් භාගයක් විතර වියදම් කරලා හදන ලොකු බල්ලෝ ඉන්නේ. ඒ කෑම වලට විශාල මුදලක් යනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් අනේ අර බල්ලගේ බත්පතටනේ මේ පහර ගන්න කියලා. නෑ අපි එහෙම නෙමෙයි. ඒ වගේ අර ලොකු ගෙවල් වල බල්ලෝ හදනකොට ඒ බල්ලන් ඉතා සුව පහසු ජීවිතයක් හම්බ වෙනවා. මන් දන්න මේ කොළඹ පැත්තේ ගෙවල් තියෙනවා බල්ලව බෙහෙත් දෙන්න අරන් යන්න විතරක් වෙනම වාහනයක් තියාගෙන ඒ ගෙදර වෙනම වාහනයක් තියෙනවා Tamange ගෙදර හදන සුරතල් සතාට කෑම දෙන්න බීම දෙන්න බෙහෙත් දෙන්න අරන් යන්න. එතකොට දැන් එහෙම හැදෙන්නේ පින්වත්නි මිත්‍යා දෘෂ්ටියක් තිබිලා තියෙනවා දන් දීලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. හැබැයි දානෙ පුරු කරලා තියෙනවා. අන්න බලන්න උන්වහන්සේ දේශනා කරන දේශනාව ලස්සනයි. ගති දෙකයි තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයාට. එක පළවෙනි එක මොකද්ද? දින්නම් ගතින්නම් අඤ්‍යතරං ගතිම අදාමි. මහණෙනි මේ ගාමිනී මම ගති දෙකක් මිත්‍යා දෘෂ්ටිකයාට කියනවා. පළවෙනි එක මොකද්ද? නිරයන්වා. නිරේ තමයි නවතින්නේ. මිත්‍යා දෘෂ්ටි බලවත් වුණොත්. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටි ටිකක් තියෙනවා. ටිකක් තියෙනවා කියන්නේ අම්මගේ ගුණ ඉච්ඡර පිළිගන්නේ නැහැ. තාත්තගේ ගුණ ඉච්ඡර පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් විශ්වාස කරනවා. ධර්මයක් විශ්වාස කරනවා. සංඝයක් විශ්වාස කරනවා. ඉච්ඡර නැහැ. සමහර දේශනා කරද්දී කියනවා අනේ පුදුමයි මේ දේශනාව. ඊට පස්සේ අපි ඊළඟට කියනවා බුද්ධ දේශනාවෙන්ම බලලා මහණෙනි പ്രേත ලෝක කියලා කොටසක් තියෙනවා. අන්න ඒකට හිතනවා නෑනේ പ്രേත ලෝක තියෙනවා නම් පේන්න එපාය. මගේ ඇස් දෙකට පේන්නේ නැති එකක් මම කොහොමද විශ්වාස කරන්නේ? එතකොට අපි කියනවා නෑ පින්වත බුදුරජාණන් වහන්සේ කිව්වේ പ്രേත ලෝක බුදුහාරු කිව්වත් හාඳුරණී පේන්න එපායයි. අන්න බලන්න. දෘෂ්ටිය ඍජු නෑ. ධර්මයක් සරණ ගිහින් තියනවා. ඒ ධර්මයේ සරණ යෑම අඩුපාඩු සහිතයි. සංගයක් සරණ ගිහින් තියනවා. හැබැයි මේ සරණ කන පිට හැරෙන්න පින්වත්නි දානෙට හාඳුරු කෙනෙක් අඩු වුණොත් ඇති. හත් නමක් වඩින්න කියලා එක නමක් අඩු වුණොත් සංගම් සරණ කන පිට යනවා. අන්න ඒ වගේ කෙලින් සම්මාදිට්ඨිය තුල පිහිටපු අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් පරිපූර්ණව අයින් වෙච්ච ජීවිතයක් නැති වුණාට පස්සේ අන්න එයා සමහර දන් දෙනවා. ඒ දන් දීමේ විපාකයේද සමහර විට උපදින ජීවිතයේ තුල සැප පහසු ජීවිතයක් ලැබෙනවා. ඒකයි මම කිව්වේ බල්ලෙක් අතර උපන්නත් සැප පහසු බල්ලෙක් වෙන්න පුළුවන්. හැබැයි දුගතිය කොහෙද? තිරච්ඡාන යෝනි තිරිසනුන් අතර උපදිනවා. දන් දුන්න නිසා ලස්සන රූපයක් හම්බ වෙනවා. ඒ ලස්සන රූපෙත් එක්ක යා උපදිනවා ලස්සන තිරිසනුන් අතර. ලස්සන තිරිසන් කවුද දැකලා තියෙනව නේද? මිනිස්සු අර ඉඹ ඉඹා හදන්නේ. ලස්සන තිරිසන් සත්තු. සමහර කුරුල්ලෝ ඉන්නවා ලස්සනයි. සමහර මිනිස්සුත් හිතනවා අනේ අර කුරුල්ලා වගේ මටත් වෙන්න නැත්තම් කියලා. එයා දන්නේ නැහැ තිරිසන් යෝනියට ප්‍රිය කරන්නේ කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවට අනුව දැන් රාග දේශ මෝහ අවුස්සන විදියට නටන්න ගයන්න ඒක විතරක් අල්ලගන්න එපා. ඒ විදිහට මොන විදිහට වැඩ කරත් ඒ කියන්නේ නටන ගයන වයන ඒක පැත්තකින් තියලා රාග ద్వේෂ මොහ වලට අනුග්‍රහ පිණිස සමහර විට බත් ටිකක් කන්න පුළුවන්. එතකොට එයා බත් එක උයලා තියෙන්නේ රාගය ඇවිස්සෙන විදිහට නම් ද්වේෂය ඇවිස්සෙන විදිහට නම් කෙනෙක් කියන්න පුළුවන් බත් උයන්නේ කොහොමද ද්වේෂය ඇවිස්සෙන විදිහට? ඇයි තවත් කෙනෙක්ගේ ද්වේෂය ඇවිස්සෙන විදිහට ආහාර හදන්න බැරිද? පුළුවන් නේ. සමාජ ගෙදර මහත්ය වැඩ ඇරිලා ඉනවා. හිතාමතාම එයාගේ කෑම වේල එයා ප්‍රිය කරන විදිහට අනිත් පැත්තට හදනවා. එතකොට හිතාමතා අහම්බෙන් වරදින්න පුළුවන්. එතකොට අරයාගේ द्वේෂය ඇවිස්සෙන්නේ නැහැ. එතකොට द्वේෂය අවුස්සන අදහසින් තමයි එයා ඉන්නේ. සමාධි ගෙවල් වල ওই බහින් බස්ටිම් ඇති වෙනවනේ. පොඩි පොඩි වචන හොමාරු. එතකොට රිද්දන්න හොඳම ක්‍රමය කියලා හිතාගෙන එයා ඒ විදිහට කරන්න පුළුවන්. මම මේ තා සරල කාරණයක් කියන්නේ. ඒ නිසා පින්වත්නි ඔබේ කයෙන් වචනින් මනසින් නම් තවත් කෙනෙක්ගේ රාගය අවසන් දෙපා. තවත් කෙනෙක්ගේ ද්වේෂය අවසන් දෙපා. තවත් කෙනෙක්ගේ මෝහය අවසන් දෙපා. රාගය අවසන් විදියට අඳින්න පුළුවන්. අද හරියට රාගය අවසන් විදියට අඳින මිනිස්සු ඉන්නවා. එතකොට එයා ඒක අපංකමක් විදියට කියනවා. ඉතින් මං අදිනකින් ඔයා මොකටද ඇවිස්සෙන්නේ කියලා. නමුත් අවසන් අදහසින් තමයි ඇදලා තියෙන්නේ. කෙනෙක් ඒතකොට එයා බලලා කියනවා නෑ රාගයේ තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ තමන්ගේ හිත ආරක්ෂා කරගෙන නැති නිසා තමයි එයා කැළඹෙන්නේ කියලා. හැබැයි අඳිනකොටම අදහසක් තියෙනවා කලඹන අදහස. අඟපසඟ පේන්න අඳිනවනම් තවත් කෙනෙක්ගේ රාගය ඇති වෙන්න පුළුවන් කියලා සිහිය පිටවාගෙන අඳින්න පුරුදු වෙන්න. පින්වත්නි සෝතාපන්න නොවුණු සෝතාපන්න මාර්ගයේ තුල නැති කිසිම කෙනෙකුට බුද්ධ ශාසනය තුල රැකවරණයක් නැහැ. සෝතාපන්න මාර්ගයේ නැති වුණොත් පින්වත්නි නටන්න ඕනේ නැහැ. ගයන්න ඕනේ නැහැ. රඟපාන්න ඕනේ නැහැ. පින්වත්නි මම මුලින් කිව්වා වගේ පොල් සම්බෝලයි බතුයි කකා ඉන්න මිනිහත් එහෙ යනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ලස්සන දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ ආනන්ද වර්ගයේ පළවෙනි සූත්‍රය. හරිම ලස්සනයි. නාස් දේශනා කරනවා රාගයෙන් රත් වුණාට පස්සේ රාගයෙන් හොඳට රත් වුණාට පස්සේ රාගයෙන් හොඳටම යුක්ත වුණාට පස්සේ රාගයෙන් හොඳට ගැවසුණාට පස්සේ එයා හැම වෙලාවකම Tamanටත් අයහපත පිණිස වැඩ කරන්නේ කියනවා. අනුන්ටත් අයහපත පිණිස වැඩ කරන්නේ. මේ කියන්නේ මේ කාමරාගය ගැනම නෙමෙයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ රාගයට රත් වෙච්ච රාගයෙන් ගැවසුණු රාගයෙන් යුක්ත වුණ මේ පුද්ගලයා Tamanගේ දුක පිණිසමයි ඒ හිත හසුරුවා ගන්නේ රාගයෙන් කාටවත් යහපතක් නැහැ ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරන්නේ මහණෙනි රාග දේශ මොහ වලින් ඇවිලිච්ච හිත සීල සමාධි ප්‍රඥාවෙන් නිවා ගන්න කියලා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි කයින් වචනෙන් සිතින් හැම වෙලාවකම දුස්චරිතේම තමයි යෙදෙන්නේ. කොහොම කෙනාද? රාගයෙන් රත් වෙච්ච කෙනා. රාගයෙන් ගැවසුණු කෙනා රාගයෙන් සම්පූර්ණ වෙච්ච කෙනා පින්වත්නි හැම වෙලාවකම එයා කයින් දුසිරිතේ යෙදෙනවා වචනයෙන් දුසිරිතෙන් යෙදෙනවා මනසින් දුසිරිතේ යෙදෙනවා තුන්වෙනි කාරණේ තමයි රාගයෙන් රත් වෙච්ච රාගයෙන් ගැවිසුණු රාගයෙන් යුක්ත වුණු කෙනා ආත්මාර්ථය ඉක්මවලා වැඩ කරන්නේ පරාර්ථය ඉක්මවලා වැඩ කරන්නේ ආත්මාර්ථය දන්නෙත් නෑ පරාර්ථය දන්නේ නෑ ජීවිතේ පැටලෙනවා රාගයෙන් හිම්බත් වුණාම පැටලෙනවා ඒ පැටලිච්ච මිනිස්සු මේ වැලිකඩ බන්ධනාගාරයේ අදත් විඳවනු ඇති. සිරමැදිරියක සමහර විට හොඳට ಗುಣධර්ම තිබුණ අය ජීවිතේ හොඳට හිටිය අය ජීවිතේ ධර්මයක් පුරු කරන්න ඕන කියලා උත්තේජනයක් උනන්දුවක් කැමැත්තක් තිබ්බ අය රාගය නිසා අසරණ වෙලා යනවා. ද්වේෂය නිසා අසරණ වෙලා යනවා. මෝහය නිසා අසරණ වෙලා යනවා. ඒතනි භාග්‍යවතුන් වහන්සේ වදාලේ නක්ති රාගස්ස අග්ගී කියලා. රාගයට කිට්ටු වෙච්ච ගින්නක් නැහැ. රාගයෙන් ගිනි ගත්තොත් ධර්මී මුණ ගැහෙනකම්පත් වෙනවා. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ වදාලේ රාගයට සමාන ගින්නක් නැහැ. දෝසස්ස ගවෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ද්වේෂයට සම්බන්ධ බැම්මක් නැහැ. ද්වේෂය වගේ බැම්මක් ලෝකේ හොයාගන්න නැහැ. නත්ති මෝහස්ස ජාලං මෝහය වගේ දැලක් නැහැ. ඒතකොට මේ දැල කවුරු හරි හදපු එකක්ද? මේ දැල අපිම හදාගෙන තියෙන්නේ. ඒක හරියට මේ වගේ. ඔබ දැකලා තියෙනවා නේද මකුළු දැල් හදනවා. දැන් මකුළු දැල හොඳට බලාගෙන ඉන්නකොට මකුළු දැල පින්වත්නි කවුද හදාගන්නේ? මකුළු දැල හදාගන්නේ මකුළුවාමයි. හරියට මකුළුවෙක් දැල හදාගෙන මැදට වෙලා ඉන්නවා වගේ මෝහය කියන ජාලේ මමම හදාගෙන මම මැදට වෙලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි ඇඟිල්ල දික් කරලා කියන්නේ අනේ නුඹ මෝහය කියන දැලමැදනේ ඉන්නේ. ඔය දැලට පැටලි පැටලි ඉන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ නමක් තමයි මතක් කරන්නේ. දැන් බලන්න හරි ලස්සනයි. රාගයට සම්මාන ගින්නක් නැහැ. නත්ති රාගස්සග්ගි ද්වේෂයට සමාන බැම්මක් නැහැ. නත්ති මෝහස් ජාලං මෝහයට සමාන ජාලයක් නැහැ, දැලක් නැහැ. නත්ති තණ්හා සමානදී තණ්හාවට සමාන නදියක් නැහැ. තණ්හාවට අහු වුණාට පස්සේ ඒ වගේ ගඟක් හොයන්න නැහැ. ඒ නදිය බියකරුයි. නැති කරනකම් ගහගෙන යනවා. තණ්හාවට සමාන නදියක් නැහැ පින්වත්නි. ඉතින් මේකට අහු වුණාට පස්සේ දැන් මේ රාග ද්වේෂ මොහ වලට අහු වුණාට පස්සේ එයාට උන් හිටිතෙන් හිතා ගන්න බෑ. ඒක ලස්සන කතාවක් මම කියන්නේ. මේ ලංකාවේ වෙච්ච සිද්ධියක්. කාල දීගවාපි විහාරය කියලා ලංකාවේ පන්සලක් තිබිලා තියෙනවා. ඒ කාලේ මේ මහ පොළොවේ රහතුන් බිහි වුණා. මේ මහ පොළොවේ වැලි කැටවලට පසුනේ රහතුන්. එච්චරට රහතුන් ඉඳලා තියෙනවා. මේ මහ පොළොවේ මේ පස්සයටද මිහිදන් වුණේ ආදානිය වුණේ රහතුන්. අපිට પરම්පරා 10කට 12කට කලින් අපේම પરම්පරාවල් වලට සම්බන්ධ අපේ ලේවලටම සම්බන්ධ අතීතේ රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. උන්වහන්සේලාත් අපි වගේ හොඳට බත් කාලා ජීවිතේ ගැට ගහගත්තේ. Tamange ජීවිතේ අපි වගේම ආහාර වලින් යැපිච්ච මේ ලංකාදීපයේ මේ මහ පොළවේ දායාදෝ දුන් රහතුන්ගේ પરම්පරාවකට තමයි අපේ සම්බන්ධය තියෙන්නේ. සතුටු වෙන්න. අපේ પરම්පරා කීපයකට කලින් අපේ මුතුන් මිත්තෝ රහත් වෙලා තියෙනවනේ. ඒ කාලේ පින්වත්නි කාල දීගවාපි විහාරයේ කියලා පන්සලක් තිබ්බා. නායක හාමුදුරුවෝ හරිය ඥානවන්තයි. මේ නායක හාමුදුරුවෝ කොයිතරම් ඥානවන්ත කියනවනම් හරියට හතර දිගින් ගෝලියෝ ආවා ඉගෙන ගන්න. මොනවා ඉගෙන ගන්නද? ධර්මී ඉගෙන ගන්න. වෙන අදහස් තිබ්බේ නෑ. ධර්මී ඉගෙන ගන්න හතර දිගින් කාල දීගවාපි විහාරයේට අලුත පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා වැඩම කළා. එක හාමුදුරුව කෙනෙක් ආවා. හරීම කලබලයි වගේ බැලූ බැල්මට ඒ කලබලකම නිසාම අර ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා පොඩි නම උගන්වන්නම් හැබැයි මම හොඳට උගන්වන්නම් මේ ගමේ ඇවිදින්න බෑ මොකද නීතිය උගන්නන එක උගන්වන්නම් හැබැයි ගමේ ඇවිදින්න බෑ පින්නපාත යනකොටත් මේ ගම මැදට එහෙම යන්න බෑ කැමති වුණා හිටිකමන් රැහැට නිදාගන්න ගියාම මේ පොඩි හාඳුරුන්ට මතක් වෙනවා අනේ අපේ මේ ගුරු ස්වාමීන් වහන්සේ මොකද දන්නේ ගමට යන්න එපා කියන්නේ. ගමට යන්න කැමති වුන් ගමට යන්න අකමැති වුණ නිසා කැමැත්තක් නැති නිසා ගමට යන්නේ නැහැ කියලා පොරොන්දු වුණ නිසා තමයි මට උගන්වන්න බාරගත්තේ. මේ ගමේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවද දන්නේ වෙලාවක අපේ ගුරු ස්වාමීන් වහන්සේට හොරෙන් හිමීට ගමට බැහැලා බලන්න ඕන. හිමීට ගමට ගොඩ වෙලා බලන්න ඕන කියලා දවසක් හිමීට සිවුරු පොරෝගෙන ගමට ගියා. ගමට යනකොට ලස්සන ගෑනු ළමේ මේ හාඳුරු දැක්කා. දැන් ගමට ගියේ නිකම්ම ඇවිදින්න නෙමෙයි පින්ඩපාතෙට ගියේ. මේ කෙල්ල මේ හාඳුරු දැකලා ඉක්මනට ගෙට ගිහින් කවදාවත් මේ කෙල්ල දානෙ බෙදන්න. එදා දානි ටිකක් අරගෙන ආවා තරුණ හාඳුරු කෙනෙක්. දානි ටිකක් ගෙනල්ලා හාඳුරුගේ පාත්‍රයට බෙදුවා. බෙදලා හාමුදුරන්ගේ මූණ දිහා බැලුවා. බලලා කටේ කොනකින් hina වුණා. මේ හාමුදුරන්ට මේකේ මේක ඔළුවේ හොඳට හිටියා. අර කෙල්ල හිමීට කටේ කොනකින් hina වෙච්ච සිද්ධිය මේ හාමුදුරන්ගේ ඔළුවේ හොඳට මතක හිටියා. මේ හාමුදුරන් හරි සතුටුයි. හේතුව ලස්සන ගෑනු ළමෙක් hina වුණා කියලා. පන්සලට ගියා. ඉගෙන ගන්නකොටත් ඕක මතකයේ තියෙනවා. කෙලස් ප්‍රහාණය කරපු හාඳුල්ලා නෙමෙයි. අනිත් එක තමයි මේ දුක ඉවර කරගන්නකම් මේක අනිත් පැවිද්ද කියලා කියන්නේ මේ උපදිනකොටම සිවුරු පුරවන අපුවයි නෙමෙයි රාග ద్వේස මොහ තියෙන්න පුළුවන්. දුක සම්බදාකාලිකවම ඉවර කරගන්නකම් ඒක පවතිනවා. අන්තිමටම පින්වත්නි අන්තිමට ලස්සන සිද්ධියක්. මේ හාඳුරුවන්ට යන්න වුණා ඉගෙනගෙන ඉවරයි ගමින් එළියට ගියා. මේ කෙල්ල හැමදාම පාර බලාගෙන ඉන්නවා අර හාඳුරේ ඉද කියලා. හැමදාම පාර බලාගෙන ඉන්නවා. අම්මට මොනවා හිතෙන්නේ? අම්මට හිතෙන්නේ කි අනේ අපේ කෙල්ල සද්ධාවන්තයි කියලා. අමාර දරුවන්ගේ ගැට අම්මලාට හොයන්නත් බෑනේ. අම්මා හිතුවා අනේ අපේ කෙල්ල කොච්චර සද්ධාවන්තයිද මේ හාඳුල්ලා එනකම් මග බලනවා නේ දානි ටිකක් බෙදන්නේ. අවංකව ඒකද තියෙන්නේ. මේ අවංකේ අදහස නෙමෙයි. අවසානයේ පින්වත්නි අර හාන්දුරෝ වඩී කියලා සතියක් බැලුවා. දෙකක් බැලුවා. මාසයක් බැලුවා. වඩින්නේ අම්මට කිව්වා එදා අර සිවුරු පොරවාගෙන වැඩිය හාන්දුරෝ මට විවාහ වෙන්න ඕන. කොහෙන් හරි අම්මා හොයාගෙන ඉන්න කිව්වා. මේ හාන්දුරලා වැඩ ඉන්න හැටියට හොයන්න ලේසිද? ලේසි නෑ. අන්තිමටම ඒ හාමුදුරුවෝ දැන් ගමින් වැඩියනේ. මේ ගෑනු ළමයා මේකේ කාංකාවට එහෙම දවසක් මිය ගියා. කෑම කෑවේ නෑ. අර හාමුදුරුවෝ හම්බෙන්නේ නැත්තම් මට කෑම එපා කිව්වා. මිය ගියාද මේ රාගය මේ ගෑනු ළමයෙක්ගේ තියෙන ප්‍රශ්නයක්ද මේ? පින්වත්නි රාගය ආවට පස්සේ ද්වේෂය ආවට පස්සේ Tamanට තේරෙන්නේ නැහැ Taman වසඟ වුණු කාරණේ Tamanට අහිත පිණිස පවතිනවා කියලා. අන්තිමටම පින්වත්නි මේ ගෑනු දරුවා මිය ගියා. මේ අම්මා හරි දුකින් දානිකදී සංඝයාට සිහි කරලා මේ දරුවා සිහිපත් කරලා දානි ටිකක් දුන්නා. දීලා හාඳුන්ලටත් මේ විස්තරය කිව්වානේ හාඳුනේ බලන්නකෝ අපිට උන දේ. අපේ දුව මිය ගියා හාඳුරනේ. ඇයි කියලා අහනකොට ඇත්තම කිව්වා. වහං කරේ නෑ. අවසානයේ පින්වත්නි මේ හාඳුරෝ එළියට වැඩියා මේ දානෙට ආපු හාමුදුරු කෙනෙක් අර හාමුදුරුවනේ කියලා තියෙනවා. එක දවසක් ගමට ඇවිල්ලා තියෙනවා එදායින් පස්සේ ඇවිල්ලා නැහැ මේ ආරාමයේ හිටිය හාමුදුරු කෙනෙක්. ඒ ආරාමයේ හිටිය බවවත් දන්නේ මෙන්න මෙහෙම කෙල්ලෙක් කලේ කොන කෙනෙක් hina වෙලා ගින් තියෙනවා. මේ සිද්ධිය නිසා ඒ හාමුදුරුව මුණ නොගැහිම නිසා ජීවිතේ නැති වුණා කියද්දී මේ හාමුදුරුන්ට හිතලා තියෙනවා පින්වත්නි අනේ අවංක බිරිඳක් මට නැති වුණා කියලා හාමුදුරුන්ගේ ජීවිතේ නැති වෙලා තියෙනවා. නිකන් හෘදයාබාධයකින් වගේ. දැන් මේක බලන්න සමහර වෙලාවට උපක්ලේශ තියෙනකොට ඒවා හොයාගන්න බැරි වුණාම ගිහියෙක්ද පැවිද්දෙක්ද අදාළ නැහැ. ඒ නිසා තමයි අපි හැමෝටම මේ ධර්මය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා රාග ද්වේෂ මෝහ වලින් වැටකනකොට සීල සමාධිය ප්‍රඥාවෙන් නිවලා දාන්නේ භාග්‍යවතුන් වහන්සේ. දැන් මේ දේශනාව ඉවර වුණාට පස්සේ ගාමිණී තාලපුත භාග්‍යවතුන් වහන්සේ ඉදිරිය හඬා වැටුණා. අනේ අපේ ආචාර්යවරු බොරුනේ කියලා තියන්නේ ස්වාමීනි. මම ඔබ වහන්සේ සරණ යන්නම් ධර්මයේ සරණ යන්නම් සංඝයා සරණ යන්නම් මට අනුකම්පා කරන්න මම මහාන කරගන්න යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගේ මම්මුලා උච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ තිරයකින් වහලා තියෙන දෙයක් තිරය ඇරලා පෙන්වුවා වගේ මට ඔබ වහන්සේ කියන එක තේරෙනවා මාව පැවිදි කරගන්න කියලා ටික කාලයයි උන්වහන්සේ රහත් වුණා ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධයේ පිණිස උපකාර වේවා. සියලු දෙවියන්ටත් මේ ගිය ඥාතීන්ටත් අනුමෝදනා වේවා හැම දිනාටම සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාව උපකාර වේවා කියලා දිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සදහවත්නි දේශනා පොත් අවදාළ පින්වත් ස්වාමින් වහන්සේ මාලිකාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අසලක සීලවිපල පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිම සරසේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු එතුම් වූ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ ගුවන්විදුලියේ මේ දායකත්ව දේශනාව මෙලෙසින් නිමාවටපත් වෙනවා. සදාම්සෝ සොපින්වත් ඔබ හැම දිනකට තෙරුවන් සරණයි.